තේරුවන් සරණයි ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව ඔබ ඔබගේ සිත දිහා බලන්න ඔබගේ සිත මේ මොහොතේ කුමන අරමුණක්ද පවතින්නේ? අපි ඔබගෙන් ඔබගේ සිත දකිනම් මේ මොහොතේ ඔබගේ සිතට සිහිය යොමු කරයි නම් හොඳින් දකින්න ඔබේ සිතේ මේ මොහොතේ කුමක්ද තියෙන්නේ? ඔබගේ සිත නිරීක්ෂණය කරන්න. නිවන් මග යනු සිතින් මිදෙන මගයි. සිත දැකීම ඊටාම වැදගත්. බොහෝ ධර්ම දේශනා ඔබ අසාගෙන ආවා. අප ඔබට විශාල ධර්ම දේශනා මාලාවක් ඉදිරිපත් කරා. සිත දකින හැටි, සිතේ සත්‍ය බාහිර නෙමේ. අපි පේනව නෙමේ හිතනව. මේ හැම දෙයක්ම අපි ඔබට පැවසුවා. අපිට තියෙන මේ මොහොත විතරයි මේ සිත විතරයි මේ සිතේම එක්ෂණික උපත මරණේ දැන් ඔබ දකිනවා අපි හිතනවා මේ දක්වා ඔබ ඇසු ඒ ධර්මයේ ප්‍රායෝගික පැත්ත දැන් ඔබ ඔබේ සිත තුළින් දකින්න සූදානම් ඇති කියලා ඔබ සිතුවනම් අපි මේ කරුණ ඉදිරිපත් කරේ හුදෙක් දැනුමට කියලා ඒක වැරදි. අපේ අපේ සිත දකිමින් මිදෙන ප්‍රායෝගික මිදීමක් තුළ මිදිමින් සිටිනවා. අපේ ආශ්‍රව කෙලෙස් දිනෙන් දින ෂය වෙනවා. ඔබ විශ්වාස කළත් නොකළත් මේ ඉදිරිපත් කිරීම අප ප්‍රත්‍යක්ෂවයි ඉදිරිපත් කරන්නේ. හුදෙක් පොතකට සීමා වෙලා නෙමෙයි. අද අපි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මේ YouTube නාලිකාව ඔස්සේ විශාල ධර්ම දේශනා ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙනවා. නමුත් ඔබ බලන්න මේ ධර්ම දේශනා අද දිනේ ඔබ විමර්ශනය කරන්න සර්ච් කරන්න එක ධර්ම දේශනයක් පුළුවන් නම් ඔබ හොයාගන්න ප්‍රතිපදාව තුල ඔබට පුහුණු වෙන හැටි කියලා දෙන එකක්වත් නැහැ ඇත්තමයි අපි සර්ච් කරා. එක දේශනයක්වත් නැහැ. අපිට පුදුම විදිහට කම්පා වුණා. අයියෝ මේ හැමෝම මානසිකාර ලෝකෙක නේද ඉන්නේ. මානසිකාර සිතුවිලි නාමයන්තේ හරි රූපයන්තේ හරි ඒ තුල ධර්මයේ නැහැ. ධර්මයේ තියෙන්නේ සිතුවිලි වලවත් පොතකවත් නෙමෙයි. ධර්මයේ ඔබේ සිතයි. හොඳින් ඔබේ සිත දකින්න. ඔබ කුමන වෘත්තියක් කරත් ඔබ කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා කුමන වයසක වේවා මහලුවත් පුංචි දරුවෙක්වත් ඔබට මේ දේ ඇසෙනවා නම් ඔබට තේරෙනවා ඔබට හිතක් තියෙනවා නම් ඔබ මොහොතක් හිතන්න ඔබ දවසක මැරෙනවා බොහොම පොඩි කාලයක් ඔබට හම්බෙලා තියෙනවා. ඒ කාලේ කල යුතුයම දෙයි මේ මොහොතේ අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ. ඔබේ සිත දකින්න. සිහිය පිටවන්න. සමතේ පුළුවන් විදිහට පුළුවන් අවස්ථාවල සමතේට එන්න. මොහොතක් කරේ කෝච්චියක සමහරට ඔබ කාර්යාලයට යනවා ඔබ යන බස් එක කෝච්චියක වාහනයක වාඩි වෙලා නම් ඇස් දෙක මොහොතකට පියාගෙන සිත පැත්තට හරවන්න සිත තමන්ගේ සිත පැත්තට සිත හරි කලබලයි. සිතට ඊගාවට කරන දේ වේගයෙන් එනවා. සිත වේගවත්. සිත ගිනි ගොඩක් වගේ. ඒත් කමක් නැහැ. කවදා හරි මේ ලැබු ගින්න නිවන්න ඕනේ. ඔය සිත වේගෙන් ගිනි ගන්නවා. අපි එක නිවමු. එක නිවමු. ඔබ මැරෙන මොහොතේ ඔබට මේ ටික මතක් වෙයි. දැන් ඇහුනොත් ඔබට එතකොට හිතේ මම මේ ගින්න නිව්වේ නෑ තාම ගිනි ගන්නවා කිය. ප්‍රමාදයි. එතකොට ප්‍රමාදයි. ඔබ කම්පා වෙයි. ඔබට කුමක් වේවිද? අපි ඒව ගොඩක් කතා කරා. දැන් වීරය ගන්න. හැම මොහොතෙම ඔබ කොච්චර හිත විසිරුණත් නැවත වීරය කරන්න. පුළුවන් හැම මොහොතෙම සිත දකින්න. ඔබ වාහනයක කාර්යාලයට යනකොට කෝච්චයක බස් එක කොයිතරම් සද්ද තිබ්බත් ඔබට පුළුවන් ඔබේ හිතට සිහිය නුවණ පිහිටන්න. ඔබේ හිත දෙසට ඔබ එක මොහොතකට හැරුණොත් බස් එකේ සද්දේ පවා ඔබට ඇහෙන එකක් නෑ. කෝච්චියේ සද්දේ පවා ඔබට ගැටලුවක් නෑ. ඔබ ඔබේ සිත දකින්න. නිහඬව සිත දකින්න. කාටවත් කියන්න අවශ්‍ය නැහැ. ඔබේ ප්‍රතිපදාව කිසිවෙකුට හැමසි මොහොතෙම පැවසිය යුතුනේ. ඒ ප්‍රතිපදාවක් කාර්යාලයේ ඔබ යමෙක් මුණ ගැහෙන්න හෝ නැත්නම් ඔබ කාර්යාලයේ කටයුතු වලට හෝ වාඩි වී සිටින ඒ මොහොතේ ඔබට කටයුත්තක් නැත්තම් ඒ මොහොතෙත් සිත දකින්න. ඔබ කාර්යාලයේ ගොඩනැගිල්ලක ලිෆ්ට් එකක යනවනම් ඒ මොහොතෙත් සිත දකින්න. ඔබ බසයෙන් බැස වාහනයෙන් බැස ඔබ සක්මන් කරමින් කාර්යාලයට ඇවිදගෙන යනවනම් ඒ මොහොතේ හිත දකින්න. හිතට එන ඕන දෙයක් ඔබ සිහියෙන් මේ දේ බලන්න. සිහිය පිහිටවන්න. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ එක් ක්ෂණයයි එක් සිතකයි අපේ ජීවිතය අවශ්‍ය තියෙන්නේ. එක් ක්ෂණයක් පමණයි අපිට තියෙන්නේ. අපි එක් සිතක එක් ක්ෂණයක ඉපදිලා මැරෙනවා. මේකයි ඇත්ත. මේකයි ඇත්ත. මේ මොහොතේ ඔබේ සිත යමක්ද හටගත්තේ ඒ උපතයි ඔබේ. ඒ සිත ඊගා මොහොතේ අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. නිරුද්ධ වී තව සිතක් හටගනී. නමුත් ඔබ ඒෂණේත් ඉපදෙලා ඒෂණේත් මැරෙනවා. තවත් සිතක් ඊගාව මොහොතේ හටගනී. ඔබ ඉපදී ඉපදී මැරෙනවා. මේ ශරීරයේ පොළවට පස්වෙන එක නෙමෙයි මරණය. ශරීරයට පොළවට පස්වෙන එක මරණයක් නෙමෙයි. අපි ඒ ගැන පැහැදිලි කරගෙන ආවා. මේ මොහොතේ අපි ප්‍රතිපදාවට එන්න ඕනේ. මේ මොහොතේ සිතේ ඇතිවීම නැතිවීම මේ ෂනේ ශරීරයට ශරීරයේ පොළවට පස්සන මොහොතේ එක සිතයි උපදින්නේ ඒකත් ඇති වෙලා නැති වෙනවා මේ මොහොතේත් උපදින්නේ එක සිතයි ඒක හට ගන්නවා ඉපදෙනවා ඒ සිතේ තුල ඔබ මියනවා ඇත්තටම ඔබට තියෙන හැම මොහොතෙම එක සිතයි. එක සිතක් ඉපිද නිරුද්ධ වෙනවා. ඒ තුලයි උපත මරණය තියෙන්නේ. ඔබ සිහිය නුවණ මනාකොට පිහිටවන්න. රාත්‍රී නිින්දට යන විට ඔබ ඔබ සිටින කාමරේ විදුලි පංකාව නිවයිද ඔබ නිදියහනට යයිද කුමන ඉරියව්වක වේවා සිත දකින්න ඒ බුදුන් දැකීමක් ඒ සිත දැකීම බුද්ධක්ෂණයේ දැකීමක් ඔබේ සිත තුළ බුදුන් දැකීමක් ඒක වහන්න එපා තව සිතුවිලි දාලා. ඒ සිතට අවදි වෙන්න. මේක හැම සිහිය පිහිටන හැම මොහොතෙම උත්සාහ කරන්න. මේ අපේ හිත කුඩා කාලේ ප්‍රභාස්වර සිත සිතවිලි නැති සිත සිතවිලි වල ලෝකයක් හැදිලා නැති හිත ප්‍රභාස්වර සිත කෙලෙස් නැති සිත එතන ඉඳලා මව් කුසෙන් එළියට අපි ආවේ ඇත්තටම මව් කුසෙන් එළියට ආවේ ප්‍රභාස්වරයක් ප්‍රභවය මූලයේ එතනයි නමුත් මේ මොහොත වෙන විට මේ වේගයෙන් ගලන ස්වභාවයක සිතක් වේගෙන් ගලාගෙන යනවා. හරියට ගඟක් ගලනවා වගේ. වැස්ස වහිනවා වගේ. සිතුවිලි වේගයෙන් ගලාගෙන යනවා. මේ ගලන ගඟෙන් දෝතක් පෑන් දෝතක් ගන්නාසේ මේ මොහොතේ සිත ගන්න දකින්න ඊගා මොහොතේ සිතටම සිය පිටවල් ඔබට හැකිනම් ඒ සිතුවිලි එනවා යනවා මෙහෙම ඔබ සිය පිහිටුවොත් විතරයි ඔබට පේන්නේ සිත දිහා බලාගෙන ඉන්න පුළුවන් ඔබට පුළුවන් නම් ආස්වාස ප්‍රාස්වාසයට සමතයට හිත ගේන්න හුස්මට හිත ගේන්න එක අරමුණකට හිත ගේන්න ඒත් ඔබ කරන්නේ හැබැයි හිත දැකීමයි. එක මොහොතක සිත ඇති වෙනවා නැති වෙනවා දකින්නම ඕන. ඒක ලේසි නෑ. නමුත් ඔබට සිහියක් නුවණක් තියෙනවනේ. සිහිය කියන්නේ සිහිය පිටනවා. නුවණ කියන්නේ ඔබ සිත හටගෙන නැති වෙන බව නුවණින් දකිනවා. මෙයයි මාර්ගය තුල ඔබ ප්‍රතිපදා පිහිටන ආකාරය. ආර්ය භූමියේ ප්‍රතිපදාවක් වන්නේ මේ සිත ඉපදී නැති වෙන ඒ සිතේ උපත මරණය පමණයි අපිට තියෙන්නේ. ආර්ය භූමියේ ශරීරයේ පොළොවට පස් වෙන මරණයක් ගැන නෑ කතාව. ශරීරයේ පොළොවට පස්වෙන මරණේ සම්මුතියේ හදාගත්ත සිතුවිල්ලක් පමණයි. ආර්ය භූමියේ සදා අමරණීයයි. එවැනිම ඒ සිතුවිල්ල සම්මුතිය තුළ භාෂාව තුළ තියෙන ඒ මරණය කියන කතාව ආර්ය භූමියේ නැහැ. ආර්ය භූමියේ තියෙන්නේ එක්ෂණික සිතේ මරණයක්. මේ ෂනේ හැම ෂනේම තියෙනවා නැති වෙනවා එපමණයි. ඒ දකින්න කෙනා ඊගාව අධියරට එන්න පුළුවන්. ඒත් මේ සිත දැකීමමයි. හැබැයි ඊට වැඩිය ගැඹුරින් ඊගාව අධියරේ දකින්නේ. ඊගාව අධියරේ ඔබ දකිනවා. මේ සිත මේ මොහොතේ හටගත්ත සිත බාහිර එකක් නෙමෙයි. ඔබ දකින දෙයක් තියෙනවනම් ඒක බාහිරේ. ඔබ හිතන දෙයක් තියෙනවනම් ඒකත් බාහිරේ. මේ මොහොතේ මේ මේ මොහොතේ ඔබේ සිත බාහිර එකක් නෙමෙයි. බාහිර පොත් නෑ. ඒවා හිතේ සම්මුති මේ විඥානේ මායාව මවනවා පෙර මතකයෙන් ගත්ත සම්මුති එළිය හැඩතල වලට ගැට ගන්නවා ඊට පස්සේ කියනවා අර තියෙන්නේ පොත ඔබ දැන් පොතක් ගැන හිතනවා ඔබ ඇවිදිනකොට ඔබ ඔබගේ සිත බලයිනම් ඔබ කාර්යාලයට යනකොට ඕනම තැනක ඔබ ඔබ කොහේ හරි ඇවිදිනකොට ඔබට එක මොහොත ඒ මොහොතේම සිත දකින්න සිතට මේ ඔබගේ කර්මස්ථානයට එනවනම් මේ ආර්ය භූමියේ ප්‍රතිපදාවට එනවනම් ඔබ දැනෙන්න ඔබ දැනෙන දෙයට සිත දිහා බලනවා කියන්නේ ඔබට සද්දයක් ඇහෙනවනම් දැන් මේ සද්දයක් එතකොට ඒ සද්දේ ඔබ බාහිර නෙමෙයි ඔබේ හිත කියලා දකින්න. ඔබට කකුලට දැනෙන ඇවිදිනකොට දැනෙන තද ගතිය ඒක විඥාණයෙන් දැනෙන්නේ කාය විඥාණයෙන්. බාහිර නෙමෙයි ඔබේ විඥාණයට දැනෙන්නේ කියලා ඔබ සිහිය පිහිටවන්න. නෝනින් දකින්න. ඔබ තනකොළ කොඩක ඇවිදිනවා නම් ඒ දැනෙන්නේ ඒ සුකුම ගතිය තද ගතිය, රළු ගතිය, බොරළු පොලවක, ටයිල් පොලවක ඒ හැම එකම ඔබේ සිතම දකින්න. විඥානේ මායාව හිතමයි. පොළව කියන්නේ විඥාණයටයි දැනෙන්නේ. සිතටයි. ඔබ ඇස් දෙක පියාගෙන කකුලට සිය යොමු කරලා බලන්න ඔබ ඔය විදිනකොටම කකුලට දැනෙන තද ගතිය. තද ගතියට පාටක් නැහැ. ඒක පටවියට දැන් පටවි දැනෙන්නේ තද ගතියක් දැනෙන්නේ. ඒකට පාටක් නැහැ. තොරස් සැරිහම් පේනවා මේ පාටක්. නමුත් පාට පේන්නේ කකුලට. එතකොට විඥාණයෙන් තමයි තද ගතිය දැනෙන්නේ. ඇස් වලට දැනෙන්නේ පාටක් විතරයි. ඔබ ඇවිදිනකොට ඔබට පේන දේ, ඇහෙන සද්දේ, කකුලට දැනෙන තද ගතිය, පොළව කියලා හිතන බව, යනවා කියලා හිතන බව, අතර මේ හිතන බවක් තියෙන්නේ. හොඳට සිහිය බලන නුවණ තියලා. ඒ මොහොතේ ඒ සිත පමණයි. ඊගාමෝතේ සිත, තද ගතිය කියන්නේ ඒ සිත. ඇවිදිනවා කියන්නේ ඒ සිත. ඇවිදිනවා කියලා දෙයක් මොකුත් නැහැ. ඒක සිතුවිල්ලක් පමණයි. පොළව කියන්නේ සිතුවිල්ලක් පමණයි. එහෙම දෙයක් නැහැ. ඒ ඒ කියන්නේ බාහිර දෙයක් නෙමෙයි ඔබේ සිතේ තියෙන්නේ. මේ මුළු ලෝකෙම හිතේ තියෙන හිතට එන්න ඔබ. හිත තුල ඉන්න. බාහිරෙන් පුළුවන් නම් මිදලා හිත තුල ඒ දේවල් ඒ විදිහටම කරන්න. එවිට ඔබ මේ මාර්ගය තුල ප්‍රතිපදාව තුල දියුණුවක් ලබනවා. ඔබ බලන්නේ දියුණුව ඔබට දැනෙයි. ඔබට එතකොට කවදාවත් බාහිරින් ඔබට ගැටලුවක් එන්නේ නැහැ. බාහිර කෙනෙක් බැන්නත් ඒ ඔබේ හිතම දකින්න. බැනුම් කියන දේවල් හිතම දකින්න. ධර්මයේම ගන්න. හැම තැනටම ධර්මයේම ගන්න. ධර්මයෙන්ම වෙන්න ජීවිතේම ධර්මයෙන්ම දකින්න. ධර්මයේ දකින්නාම අවදකි. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුන් වදාළේ නිසයි. ඔබ දකින්නේ බුදුන් ඔබ ඔබේ සිත දකිනම් සිත නුවණින් දකිනම් ඔබ ඒ සිත නැති වෙනවා දකිනවා ආයතව ඔය සිත දැන් මේ ඇවිදිනකොටම සිත් පරම්පරාවක් දකිනවා තද ගතිය දකිනවා ආ හිතට එනවා මේ ඇවිදිනකොට දැන තද ගතියක් දැනෙනවා ඊට පස්සේ ආය එනවා වර්ණයට හිත යනවා ඊට පස්සේ ආය වටපිට බලනවා ඒ වට හිත යනවා ඊට පස්සේ ආයි සද්ද වලට වාහන වලට හැම එකටම හිත යනවා. හිත දුවනවා. හිත හිත යනවා. ඔබ යනවා නෙමෙයි හිත යනවා. මෙතන කෙනෙක් නැහැ. මෙතන කෙනෙක් නැහැ. ඒ මේක හොඳට හොඳට ඔබ ඔබගේ සිත අදියර කීපයකට ලියන්න. පළවෙනි අදියර විදිහට ඔබ පළවෙනි වතාවට නම් මේ ප්‍රතිපදාවට එන්නේ. ඔබ ඔබ සිත යන රටාව දකින්න. සිතෙන් මිදෙන්න මාර්ගය තමයි. නමුත් පළවෙනි අධියර ඔබ සිත දකින යන රටාව දකින්න ඕනේ. එතන තමයි ඔබ ඔබ ලෝකේ වෙනස් වෙන තැන. ඔබ බාහිර ලෝකේ ඇත්ත කරගෙන ඉන්නේ සත්තුත් ඉන්නේ එතන පෘථග්ජන භූමිය එතන. ඔබ දැන් ආර්ය භූමියට එන්න ඕනේ. ඔබ කාටවත් කියන්න අවශ්‍ය නැහැ. මුළු ලෝකෙම නිහඬයි. ඔබ අභ්‍යන්තරයේ ඔබගේ පරිවර්තනය කිසි කෙනෙකුට තේරෙන්නේ මේක එක දවසක් කරලා මදි. ඔබ මේක නිතරම පුරුදු කරන්න ඕනේ. මේක ගොඩක් වෙලාවට ඔබගේ සිත යම්කිසි ගැටලු වල ප්‍රශ්න වල ඉන්නකොට මේක වෙන්නේ නැහැ සිහිය යොමු වෙන්නේ නැහැ සිහිය ඒවට යන මොකද අර කාලාන්තරය පුරුදුණු ස්වභාවයෙන් එකපාර මිදෙන්න මිදෙන්න බෑ එකපාර එක දවසින් එහෙම කාලාන්තරයක් පුරුදු කරපු දෙයින් ගැලවෙන්නේ නැහැ. හිතන්න පුළුවන්. හිතන්න පුළුවන් හිතලා ඔබට දැනුමක් ඒක ගන්න පුළුවන්. නමුත් ඔබේ ප්‍රතිපදාව අවශ්‍යයි. ප්‍රායෝගිකව මිදීම සඳහා ප්‍රතිපදාව අවශ්‍යම වෙනවා. ධර්මයේ මේ දැනුම නෙමෙයි ධර්මය කියන්නේ. ඒකත් ලෞකිකයි. ධර්මයේ කියන්නේ ප්‍රති මාර්ගයේ තියෙන්නේ ඔබගේ මිදීම තුළයි. එහෙමනම් ඔබ සිත දකින දකින දැකීමයි ඔබගේ මාර්ගය තුළ දියුණුව කියන්නේ. මේ මේ ඇවිල්ලා කවදාවත් ගිලිහෙන්නේ නැති ඒ ආර්ය භූමියේ ලෝකෝත්තර භූමියේ සමාධිමත් සිත කරා ඔබ යන්නේ. මේක සතර ඉරියව්වේ සවිතක්ක සවිචාර සමාධියක්. ඔබට මේ හරහා ලැබෙනවා අනිමිත්ත සමාධියක්. ඒක හැම හැම ස්ටෙප් එකකම තියෙනවා. මේ අනිමිත්ත සමාධියේ අධියර කීපයක් අපිට පේනවා සෝවාන් මාර්ගසිත සමාධියක් තියෙනවා මාර්ගයේ දකින. සෝවාන් ඵලසිතේ සමාධියක් තියෙනවා දකින. වගේම හැම මේ ලෝකෝත්තර සිත් 8ම සමාධිමත් වෙවි යනවා. ඒකට හේතුවක් තියෙනවා එහෙම කියන්න. මාර්ගසිත වෙනයි ඵලසිත වෙනයි. මාර්ගසිතේ ලබන දියුණුව ඵලසිතට ලබන දියුණුවක්. මේ හැම මොහොතකම ඔබ මේ එකින් එක එකින් එක ඔබට ඔබ කරන්න ඕනේ ඵලපස්සේ හොයාගෙන යන එකක් නෙමෙයි. ඔබ තවත් ආසාවක් පස්සේ දුවන එකක් නෙමෙයි. ඒත් ඒක මාර්ගේ නෙමෙයි. එහෙම හිතුනොත් ඒ ඔබ දකින්න ඒකත් සිත සිතුවිල්ලක් කියලා. හැම මොහොතෙම සිතුවිලි සේරම ලෞකිකයි කියලා දකින්න. සිතුවිලි සේරම ලෞකිකයි. ඔබ හිතනවා නම් යමක් ඒක ලෞකිකයි. මේ මොහොතේ සිත දකිනා කියන එක සිහියක් තේන්නේ. නුවණක් තේන්නේ. ඒක හිතන දෙයක් නෙමෙයි. ඔබ සිහියෙන් ඔබ ඔබට ඒක දැනේවි. මාර්ගය මොකද්ද කියලා දකිනකොට ඔබ ගෙදර ඔබ ගෙදර කරන කටයුත්තකට ගෙදර නම් ඉන්නේ ඔබ පොල් ගානකොට උයනකොට මේ පොල් මේ මේ හැම දෙම එළවලු කපනකොට ඒ හැම ඉරියව්වක්ම ඔබ කොලයක් ගන්නව වෙන්න පුළුවන් පිහි දානව වෙන්න පුළුවන් අතුගානෝ වෙන්න පුළුවන්. ඔබට හිතෙනවා වෙන්න පුළුවන් මේක හරි නෑ කියලා. ඒ හැම එකම සිතුවිලි කියලා. සිතුවිලි සිතුවිලි විදියටම දකින්න. ඔබ කරන හිතන හැමදේම හොඳ වේවා නරක වේවා. පුඤ්ඤාභි සංඛාරා කිව්වත් සසරමයි, අපුඤ්ඤාභි සංඛාරා කිව්වත් සසරමයි, ආනෙඤ්ඤාභි සංඛාරා කිව්වත් සසරමයි. ඔබ රැවටිලා ඒ අල්ලගෙන යන ඒ අනුසෝතයේ තියෙන සසරක්මයි. ඔබ හිතනවා මේක හොඳ වැඩක් කියලා. ඒකත් සිතුවිල්ලක් විදිහට දකින්න. ඒ හොඳ වැඩක් කියලා හිතලා කරන එකත් ඔබ ඒක හොඳයි කියලා හිතන එකත් සිතුවිල්ල. දැන් මේ මාර්ගයේ හොඳට ධර්මයේ හොඳට ශ්‍රවණය කරපු කෙනෙක් නම් හොඳට ශ්‍රවණය කළා නම් තියෙන එයා ධර්ම දර්ශන සමාපත්තියටපත් වෙනවා කියන්නේ එයා දන්නවා හොඳටම මේ සේරම සිතුවිලි කියලා. හොඳයි කියන්නේත් සිතුවිලි. නරකයි කියන්නේත් සිතුවිලි. ඒව තුළ තියෙන සසර. ඒව ලෞකිකයි. ලෞකික භූමිය කර්මයේ ඵලයක් තියෙන්නේ. මොකද තමන් විශ්වාස කරන තැන චේතනාම්බික්කවේ කම්වදා තියෙන්නේ. එතනින් මිදීමක් වෙන්නේ නැහැ. එතන තවත් සසරක් හදන්නේ. හොඳ සසරක් නාවක සසරක් දෙකම සසරමයි. කර්මඵලයේ වගේ නෙමේ කර්මඵල භූමියේ සිතුවිලි වල තියෙන්නේ. සිතුවිලි සිතුවිලි ඔබ දකින තැන ඔබ සිතුවිලි වල සත්‍ය දකිනවා නම් ඔබ කර්මඵලයේ හම්බ වෙන්නේ නැහැ. එතනින් නිදෙනවා. නිවන් මගට ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියනවනම් ඔබ මේ බුදුසිත දකින්න ඕනි. නැත්තම් ඔබ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා మతు උපදින බුදු කෙනෙක් පතන්න බෑ. එහෙමනම් ඔබට ඒක සරණක්වත් නැහැ. ඒකට හේතුව බුදුන් සරණ තියෙන්නේ මේ මොහොතේ සිත දකින කෙනාට පමණයි. ධර්මයේ සරණ තියෙන්නේ මේ මොහොතේ සිත දකින කෙනාට පමණයි. සංඝ සරණ තියෙන්නේ මේ මොහොතේ ඒක දැකීම තුළ පමණයි. ඉතින් මේ තෙරුවන් සරණ යන්න බෑ සිත දකින්න නැති කිසි කෙනෙකුට. මේ මොහොතේ මේ බුද්ධක්ෂණය දකින්නම ඕනි. ආර්ය භූමියට ප්‍රවේශ වීමත් බෞද්ධයෙක් බවට පත්වීමත් එකටමයි තියෙන්නේ. මේ වෙනුවෙන් ධර්මයක් ප්‍රකාශ කරනවා නම් මේ මාධ්‍ය තුල අතේ ඇඟිලි ගන්නටත් වැඩිය අඩුයි. ඒ පරම සත්‍ය දේශනයක් අහන්නත් මහා වාග්යක් තියෙනවා කියලා අපිට හිතෙනවා. ඉතින් මේ මොහොතේ සිත දකින්න ඔබ පෑනකින් යමක් ලියයිද පොතක ඒත් සිත දකින්න. අපි මෙච්චර උදාහරණ ඔබට කියන්නේ ඔබට මතක් වෙයි එතකොට හැම මොහොතෙම මේකත් සිත දකින්න මේකත් සිත දකින්න කියලා මේ ඔබට මේ ඇහෙන දේ ඔබගේ නුවණක් ඔබගේ දැනුම නුවණක් බවට පත් වෙනවා ඔබ සිත දකින්න පුරුදු වෙනවා ඒ වෙනුවෙන් අපි මේ දේ ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ මොන හරි ලියන්න ගියත් මේ තද ගතිය මේ පෑන ඒ හැම එකම ඔබගේ සම්මුතිය තුළ දකින්න ප්‍රඥාප්ති සිතුවිලි කියලා දකින්න ඊට පස්සේ ලියන කාරණාව ඔබ ලියන වචන ඒවත් සිතුවිලි කියලා දකින්න. ඒවත් ලෞකිකයි කියලා දකින්න. දැන් මේ සේරම ඔබේ සිත දකිනවා ඔබේ හිත මේ මේ හිත හිත යනවා. මොකද ඔබව ඔබ ඔබව ඔබ පාලනය ඔබව ඔබ ඔබට ඔබ වග කියන්න ඕනි. එහෙනම් ඔබ ඔබේ සිත ඔබ අත්හැරියොත් අර චප්පන්නක සූත්‍රයේ කින් සුකසෝම සූත්‍රයේ අර ආයතන 6 චප්පන්නක සූත්‍රයේ ආයතන 6 අදගෙන යනවා එක එක පැතිවලට අන්න ඒක ඔබට ඔබේ සිත ඒ ඔස්සේ ඇදගෙන යනවා ඔබට හිතෙනවා නම් දැන් ටීවී එක දාන්න නාට්‍යයක් බලන්න ප්‍රවෘත්ති අහන්න ඒත් ඔබේ සිත දකින්න සිත ඇදගෙන යනවා. ඔබේ කය, කන, නාසය, දිව, ආනිත් ආයතන හයම අනිත් ආයතන ටිකත් ඇදගෙන යනවා මේ ඇසෙන් ආපු ඒ සිත විඥානේ. නිසා මනෝ විඥාණයෙන් ආපු අරමුණු ඔස්සේ. එතකොට මේ මේ ඒත් සිතයි. එහෙම හිතන්නේ මගේ හිත. ඒක හිතන්නේත් මගේ හිත. මගේ හිතට හිත හිත දකින්නකොට දකින්නකොට අපට ගොඩාක් දේවල් පේන ගන්නවා. හිත ඇතුලේ. හැබැයි හැම එකකම ඔබ සත්‍ය දකින්න ඊට පස්සේ දෙවෙනි අධියරට එන්න. පළවෙනි අධියර සිත ඇතුළට රිංගන්නේ නැහැ. සිත දිහා බලා සිටීම. දෙවෙනි අධියර අපි ඔබට පැවසුවා ඒ සිත දකින්න කෙනාටයි ඊගාව අධියර තියෙන්නේ. හැබැයි මේ සෝවන් මාර්ග මාර්ගඥානේ ඒ සෝවන් මාර්ගයේ තුලයි ඔබ දැන් ඉන්නේ. එම දකිනවා නම් සිත හර එක මොහොතක් එක ෂණයක් දකිනවා නම් බුදුන් වහන්සේ දාන 1000ක් දෙනවට වැඩි එක අගේ කරනවා. මේ ක්ෂණයක් සිත දකිනවා නම්. සතිත්‍ය පරියෝ දපනං කුසලස්ස උපසම්පදා කියන්නේ මේ සිත ක්ෂණයක් දකින එකට. සබ්බ පාපස් අකරණ සියලුම මේ සිතුවිලි අකරණං අකුසල් මේ සියලුම සිතුවිලි නෙමේ කුසලය කියන්නේ එක් ක්ෂණයක් සිත දැකලා මුදෙන එක. ඉතින් ඒ කුසල් මහා කුසලයක් මෙතන තියෙනවා මේක කුසලයක් වෙන්නේ ඔබ මේ සමහරට මේ දක්වා අහපු සියලුම බණ ධර්මය අහලා තියෙන බොළඳ තැනකින් ඒ මේ ලෞකික භූමිය තුල හොඳයි කියන දේත් අන්තයක්. හොඳයි කියන දේට තමයි කුසලය කියලා තියෙන්නේ. පින් කුසල් කරනවා කියලා රැස් කරන එකක් තමයි ලෞකික භූමියේ තියෙන්නේ. නමුත් ලෞකික භූමිය කියන්නේ පෘථග්ජන භූමිය. ඒකේ කර්මයට තමයි පෙන්වන්නේ යහපතක් කියලා. නමුත් යහපතක් කිව්වට එතන තියෙන්නේ සසරමයි. නිවන් මඟ කියන්නේ සසර නෙමෙයි. සසරෙන් මිදෙන මඟක්. හැබැයි මේ මොහොතේ එක සිතක් ඊගාව සිතක් මේ සිත එතන එන්නේ සිහිය ඔබට එනවා විතරයි ඥාන ඔබ එන්නේ. මේ සිත දකින්න එක ප්‍රඥාව. සිතේ සත්‍ය දකින්න එක දැන් ඊගාව අධීරට අපි එනකොට ප්‍රඥාව එන්නේ. ඒ කියන්නේ දැන් මේ සිත මෙහෙම එනවා යනවා දකින්න එක විපස්සනාව. ඒක විදර්ශනාව නෙමෙයි විපස්සනාව. ගොඩාක් අයට මේවා පටලවාගෙන ඉන්නවා. අපිට ඒකට ගැටලු නැහැ. ඔබ හරිද අපි කියනවා ඔබ ඔබ ඒ මාවතට එන්න. ඒ විපස්සනා. සිත දැකීම විපස්සනා. සිතුවිලි යනවා එනවා දැකීම. එතනයි උද්‍යව ඥානෙ ආරම්භය පච්චේ පරිග්ගා ඥානෙ. සිත දකින එකයි. එතන විපස්සනා භාවනාව තියෙනවා. ගොඩක් අය සමතේ දන්නවා විපස්සනාව දන්නේ නැහැ. ඒක ලෝකෝත්තර භූමිය. එතනින් මෙතනින් ප්‍රවේශය තියෙනවා. දකින්න මොන් දිගටම දකින්න ඕනේ ඊගාව දිරවලදිත් මේ මෙතන ඥාන පාදම වැදගත් වෙනවා. සිත දකින්න තරමට තමයි යන්නේ ගමන. ඉතින් ඊගාව දිරට ඔබ එනවනම් ඒ දකින්න සිතේම සත්‍ය දකින්න ඕනේ. ඒකට ඔබේ ධර්ම ශ්‍රවණය කරපුවා මේ දක්වා ඔබ අසපුවා ඒ ඊටම වැදගත් වෙනවා. අපි ඉදිරිපත් කරලා තියෙන ඒ දේශනා සමහර වෙලාවට දේශනා එක දිගට අහන්න අමාරුයි. ඔබ ඉතින් බොහොම පරිස්සමින් ඔබට අවශ්‍ය කරන කාරණාම ඉස්මතු කරගෙන මේ මාතෘකා අපි ඒ වෙනුවෙන් හදලා ඉදිරිපත් කරේ නිසා ඉතින් බොහොම පරිස්සමින් ඔබට ඔබ ගාව තියෙන අඩුපාඩු තියෙන කාරණාවට අදාළ දේශනාව අහන්න නැත්නම් අනවශ්‍ය විදිහට එකම දේ නැවත නැවත අසීමෙන් පාරක් නැහැ ඉතින් ඔබ මේ ඒ ධර්මාත්ථිති ඥානේ නැත්නම් අර ධම්මවිජේ සම්බොජ්ජංගය කියන එක ධර්මයේ තමන්ගේ අවබෝධය තියෙන්න ඕනනේ සතවත් ආර ශ්‍රාවකෙක් තනි මේ ගමන තියෙන්නේ එහෙනම් ධර්මයේ හොඳින් නිවැරදි ධර්මයේ තමන් අහන්න ඕන ධර්මයේ කියලා ඔය දැන් නම් ඔය අපිට දකින්න ලැබෙනවා ඇත්තටම මේ YouTube එකේ වුණත් 100ක් ගත්තොත් 10ක්වත් නැහැ හරි දෙයක්. මෙහි මොනවද කියවනවා. මේ පොඩි කාලයයි තියෙන්නේ. මේ සිත දකින්න ඕනේ. ප්‍රතිපදාවට එන්නත් ඕනේ. ධර්මය දැනගන්නත් ඕනේ. ධර්මය දැනගන්න එක තමයි අමාරුම කටයුත්ත. ප්‍රතිපදාවට දැන් සත්‍ය ඥානයේ තියෙන කෙනාට කෘත්‍ය ඥානය එහෙනම් ප්‍රතිපදාවට එන්න කෘත්‍යය කියන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාවට ඔබ එනකොට ඔබට තියෙන සත්‍ය